පින්වතුනි අද උදේ කළ දේශනේ යම් කිසි අපහැදිලි තැනක් මොකුත් තියනවද මට දැනගන්නට ලැබුණා එක පින්වති එකකින් විඥාන ආහාරය ගැන තව ටිකක් විස්තර ලැබුණොත් හොඳයි කියලා මතකද මම කියා හිටියා මේ කබලින්කාර ආහාරයට තණ්හාව තියෙනකොට ඒ තණ්හාව නිසා විඥානි වැඩෙනවා කියලා. මතක තියාගන්න තණ්හාව තියෙන්නේ තනියම නෙවෙයි. අවිද්‍යාවත් එක්ක අත්වල බැඳගෙන. ඒ කියන්නේ නොවැටීමක් එක්කයි. අනවබෝධයක් එක්කයි සංඥාව පවතින්නේ. ඉතින් විඥානය කියනවනම් විඥානේ වැදෙනවනම් මොනවද බැස ගන්නවා කිව්වේ? නාම රූප මතකද? නාම රූප නාම කිව්වේ මොනවද? පස්ස විදීම සංඥාව චේතනාව මනසිකාර එහෙනම් එතන ඔක්කොම තියෙනවා ඔක්කොම තියෙනවා දැන් පස්ස කිව්වේ දැන් විඥානයේ වැඩෙනවනම් විඥාණයට තනියම වෙදෙන්න බෑ එහෙනම් වෙදෙන්න ඕනේ ස්පර්ශයත් එක්ක විඳීමත් එක්ක සංඥාවත් එක්ක චේතනාවත් එක්ක මානසිකාරයත් එක්ක සතර මහා ධාතුන්ගෙන් හටගත් ප්‍රවැත්මත් එක්ක තියම් තමක නාම රූපයන්ගේ දැස ගැනීම තියනවාද එතන සංඛාර සකස් වෙනවා එතකොට ආහාර හතර මෙතන නැද්ද? එතන ආහාර හතරම තියෙනවානේ. ඒ වෙනස් වෙනස් වශයෙන් තීරුම් ගන්න අපි මොකද කියන්නේ? ප්‍රඥාවෙන් අර ආයතන තීරුම් ගන්නවා වගේ මේ හැම වෙනස්කමක්මත් අපි තේරුම් ගන්නෙ නුවණි. තේරුණාද? එතකොට විඥාන ආහාරය කියලා කියන්නේ විඥානයේ ප්‍රවත්මට රුකුල් දෙනවා කියන එක. තේරෙනව නේද? ස්පර්ශය ප්‍රවත්මට රුකුල් දෙනවා. විඳීම පැවැත්මට රුකුල් දෙනවා. මනෝ සංචේතනාව පැවැත්මට රුකුල් දෙනවා. විඥානයේ පැවැත්මට රුකුල් දෙනවා. ආහාර, කබලින්කාර ආහාර පැවැත්මට රුකුල් දෙනවා. එහෙනම් සෑම සෑම දෙයකින්ම පැවැත්මට රුකුල් දෙනවා. ඒකයි විඥාන ආහාර කියන්නේ. තේරුණාද? එහෙමනම් යම් තැනක කබලින්කාර ආහාරයට තණ්හාව තියනවද? ආහාර සතරම තියෙනවා එතන. කබලින්කාර ආහාරෙත් තියෙනවා, පස්ස ආහාරෙත් තියෙනවා. මනෝ සංචේතන ආහාරෙත් තියෙනවා, විඥාන ආහාරෙත් තියෙනවා. දැන් කබලින්කාර ආහාරය ගැන කිව්වා. කබලින්කාර ආහාරය නිසා කබලින්කාර ආහාරය අවබෝධ කළොත් පංචකාම ගුණ අවබෝධ කරනවා කියලානේ. ඒකෙන් අපි කිව්වා පංචකාම ගුණ කියලා. එහෙන් දකින ප්‍රිය මනාප රූපය. එහෙන් ප්‍රිය මනාප රූපය දකින්නවා කියන එකට මොකද සිදු වෙලා තියෙන්නේ? ආයි රූපයයි සිතයි එකතු වෙලා ඒක හඳුනගෙන සංඥාව ඇති වෙලා චේතන ඇති වෙලා වෙන්න තියෙන සියල්ල ඉවර වෙලා නේද? ආ ඒක තමයි. එතකොට එතන ඔක්කොම සිදු වෙනවා. එතකොට සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙනවා. විඥානේ තියෙනවා. ස්පර්ශයේ තියෙනවා චේතනා තියෙනවා සෑම දෙයක්ම තියෙනවා තේරුණාද එහෙනම් මේ යම් තැනක අරමුණක් පවතිනවද අවිද්‍යාව සහගතව එතන තණ්හාව තියෙනවා යම් තැනක තණ්හාව තියෙනවද එතන පවතින චේතනාවේ කර්ම රැස් වෙනවා ඊළඟ ප්‍රශ්නය එහෙමනම් අපිට දැන් පව් එපානේ. ඒක හරි. පිනුත් එපාද? හරි වැටෙන්නේ. අන්න ඒ වගේ වැරදි අදහස් අපි ඇති කරගන්න හොඳ නෑ. ඒක වැරදි අදහසක්. අපි ප්‍රතික්ෂේප කළ යුත්තේ පව පමණයි. පින නෙවෙයි. යමක් අපි ස්කන්ධ ධාතු ආයතන හැටියට විදර්ශනා හැටියට අපි වඩනවද ඒ වෙලාවට පින්පව් සියල්ල නැහැ. සකස් වෙන්නේ නැති එක වෙනම කාරණයක්. ඒ වෙලාවට සකස් වෙන්නේ නැහැ. අනිත් වෙලාවට පින්පව් ප්‍රතික්ෂේප කරලා ඉන්න පුළුවන්ද? කර්ම රැස් වෙනවනේ. චේතනාව සකස් වෙනවනේ. සමහර අය කියනවානේ අපිට පෞද්දිපා. අපිට පිණුත්තිපා. ඒක ඥානවන්ත කේමනක් නෙවෙයි. ඒක අවබෝධයක ඉඳලා කතා කරන එකක් නෙමෙයි. සිත පහදවාගෙන මලක් පූජා කළ පින. ඒ පින වුමනයි. තමන් කරපු පින හිතලා ප්‍රීතිය යුතුයි. ඉතින් හරි ඒ ඔක්කොම තණ්හාව කියන්නේ ඒ කියන එක කියන සංහාවේ මෙදිලා දේ කතා කියන්නේ. නෑ. තණ්හාවේ මිදිච්ච කෙනෙක් ඔක කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ පින් දහම් කියන ඒවා සත්‍යයට බොහෝම උපකාරයි කියලා. අපි පින පින කියලා හිතන්නේ දානේ විතරනේ. නේද? දානේ පමණක් නෙමෙයි පින කියන්නේ. දැන් වචනේ මේ මෛත්‍රී භාවනාවකදී මේක මොකද්ද? චේතනාව තුළ පුදුමාකාර පිනක් රැස් වෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මා පුඤ්ඤ භාය සූත්‍රය කියලා. ඒක කියන්නේ පිනට බිය වෙන්න එපා. ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක අවුරුදු 7ක්ම මෛත්‍රී ධ්‍යානයෙන් කල් ගෙවලා. ඒකේ පින් බලෙන් ආත්ම භාව හත බබලෝ උපන්නය. ආත්ම භාව හත දෙව්ලෝ උපන්නය. බොහෝ කාලයකට මේ මේ මනුලු වෙවිල නැත කියලා. මිනිස් ලෝකේට. දෙච්චර වටිනාකමක් පිනේ තියෙනවා. ඉතින් ඒ නිසා කිසිසේත් හිතන්න එපා පින එපා කියලා. පින නැතුව ගියොත් ඉතින් කකුල් දෙක නැතුව ගියා වගේ. අපිට නිවන් දැකපු දවසට තණ්හා ප්‍රහාණය කරපු දවසට අපිට ප්‍රශ්නයක් නෑ. අපේ තිබුණත් එකයි නැතත් එකයි. ඒ මොකද හේතුව නැති කරපු නිසා ඵලේ නැති වෙනවා. අනිවාර්යයෙන්ම පිරිනම් පානවන පින තිබුණත් එකයි නැතත් එකයි. ඒ මේ පිට අපිට පුදුම විදිහට මේ පින කියන එක ජීවිතයට පිළිසරණයි. පින කියන එක නිතර සිහි කළ යුතු එකක්. මොනවා හරි හිතට සිහි වෙනවනේ හිතන්නතු ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි පෞත්‍තිපා පිනුත්තිපා කියලා හිතලා හිතුව හිතුවොත් මොනවද හිතන්න තියෙන්නේ? ඒක බොරු කතාවක් නෙමෙයි. ඒක ප්‍රායෝගික කතාවක් නෙමෙයි. ප්‍රායෝගික කතාව නම් මොකද්ද? අපි පවෙන් වළකින්න ඕනේ. කුසලයේ දියුණු කරන්න ඕනේ. පින දියුණු කරන්න ඕනේ. මොකද ඒ යහපත් චේතනාවනේ. චේතනාවනේ කර්මය වෙන්නේ. ඉතින් යා කුසල කර්මයක් සිදු වෙනවා. වෙන වෙන කළපින නැවත නැවත සිහි කරනවා කියන්නේ යහපත් චේතනා පහළ වෙනවා කියන එක. ඒක හොඳ දෙයක්. සිතවිල්ලක වටිනාකම දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ භාගතුන් වහන්සේට පුළුවන්ද මේ ලෝක ධාතුවට මෙහෙඳ කතා කරන්න. ඒක දිහාන්නේ මෙහෙමයි. භාගතුන් වහන්සේ වදාලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම මේ ලෝක ධාතුවට ඇහෙන්න කතා කළා කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කොපමණ දුරකට කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්දය ඒ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේලාට ඒක ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආයෙත් ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ මට කියා දෙන්න තථාගතයන් වහන්සේට කොපමණ දුරකට කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙලේ උන්වහන්සේ පෙන්වුවා මේ තිරිසඳුගෙන් එළියවන ලෝක දහසක් තියෙනවා. මේ වගේ දහසක් චක්‍රාවාත තියෙනවා. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතු කියලා. ඒ වගේ දහහක් තියෙනවා. ඒකට කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතු කියලා. ඒ වගේ දහහක් තියෙනවා. ඒකට කියනවා ත්‍රිසහස්සී ලෝක ධාතු කියලා. මේ ත්‍රිසහස්සී ලෝක ධාතුවටම කතා කරන්න පුළුවන්. ඉතින් පින්නන උන්වහන්සේ සමාධිමත් සිතක් ඇති කරන ආලෝකයේ පුතුරුම මේ ආලෝකයේ ඔස්සේ ශබ්ද තරංග යවනවා කියලා. කිව්වහම ආනන්ද හඳුරට හරි සන්තෝෂ වුණා. සත්‍යය වාගින් ආනන්ද හඳුර කියනවා අනේ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා 이르දි බල සම්පන්නසේක. මහා අතිරිමත්සේක. මහා භාග්‍ය සම්පන්නසේක කියලා කිව්වා. කියනකට ළඟ හිටියා උදාය කියන හාමුදුරුවෝ. උදායම ඔහේ සතුටින් ඔහෙට තියෙන කැක්කුම් මොකද්ද? ඔව් ඔහේ ගෙවටක් කියලා කිව්වා. කිව්වම බුදුරජාණන් වහන්සේ වදන හා ආ උදාය එහෙම කියන්න එපා. ඔය ආනන්දට ඒ වෙලාවේ මේ ඇතිවෙච්ච චේතනාව මොනතරම් පිනක්ද කියන්නේ ආත්ම භාව හතක්ම සුගතියේ උපදින්නේ චේතනා බලවත් කියලා. ඵල චේතනාවක මහිමය. එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ආනන්ද හාමුදුරුවෝ මේ ජීවිතයේදී පිරිනම් පානවා. නමුත් ඒ හිතේ පහළ වෙච්ච චේතනාව ඒ වෙලාවේ ආත්මා හතක් සුගතිය උපදින්න හේතු වෙනවා කියලා. එහෙනම් පින කියන එක ලේසි දෙයක්ද? මොනතරම් මහෝපකාරී දෙයක්. අපි කොච්චර වරද්දගෙනද නේ? අනේ අපිට පින් ඕනේ නැත. මහා චන්දි වගේ කියනවා. පිනේ වටිනාකම දන්නවනම් පින දැකලාද පින විපාක දෙන හැටි දැක්කනම් එහෙම කියන්නේ මොනතරම් පිළිසරණක්ද මේ පින කියන්නේ දැන් බලන්න මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ හිතේ පහළ වෙච්ච චේතනාවේ වචන කීපයක් පිට කළා කොච්චර බලවත් වුණාද ඒක අනේක පවත් එහෙම තමයි චූටි දෙයක් ඇති අනෙක් පැත්තට යන ඒ නිසා පවෙන් වැළකීම පින දියුණු කිරීම කියන එක බොහෝම වටින දෙයක්. අපි කියමු කෙනෙක් දේශසාගත සිටිවිල්ලක් සිතක් පහළ කරගෙන ඉන්නවා කියලා. දැන් අපිට පිටින් පේන්නේ දේශීය බලපතල නෑ වගේ නෑ. ඒකෙන් අකුසලයක් වේදනාවක් හදලා දෙන්නේ. ඒක ඇඳුම් කරාට ඒකට ඒකේ වේදනාවක් හදලා දෙන දුක්ඛක්. නමුත් ඒකෙන් එයාව නරක තැනකට ගෙනියනවා. බුදුරජාණන් වහන්සේගේ දවස මේ කෝකාලික කියන හාමුදුරුව නමක් හිටියා. කෝකාලික කියන හාමුදුරුව දේවදත්ත පාර්ශිකයෙක්. ඉතින් දවසක් මේ කෝකාලික හාමුදුරුව එයාට හරි ඊර්ෂ්‍යාවක් ඇති වුණා සරුවත් මොගලන් දෙනම ගැන. ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ ඔය සරුවත් මොගලන් කියලා කියන්නේ මහාම මහ නරක දෙන්නෙක් කිය. ඔව් මහා දුෂ්ට දෙන්නෙක් කිය. මහා ලාමක දෙන්නෙක් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදලා හා හා කෝකාලිකය ඔය සිටිවිල්ල විතරක් පහල කරගන්න එපා. බාහමෝය සිතුවිලි ඉතින් අයින් කරගන්න. සරුවෙත් මුගලන් දෙනම සීල සම්පන්නයි, ගුණ සම්පන්නයි, ඥානවන්ත සම්පන්නයි කියලා කිව්වා. මෙයා ගස්සගෙන ගියා යා. ටික වේලාවකින් එයාට මොකද උනේ? මේ ඇඟේ බිබිලි දාන්න ගත්තා. මේ බලන්න පිනේ පැය වෙනස. බිබිලි දාන්න ගත්තා. බිබිලි ලොකු වුණා ලොවි ගෙඩි විතර. ඊට පස්සේ ලොකු වුණා බෙලි ගෙඩි විතර. බෙලි ගැට වගේ ලොකු වුණා. ලොකු වෙලා සරව පිරෙන්න ගත්තා. ඊට පස්සේ මගතුන්නේ මෙයා මහා වේදනාවෙන් කෑ ගහනවා. හිත පහදවාගෙන තියෙන බලන්න පොඩි දෙයක් සිදු වෙනේ හිතට. ඊට පස්සේ බ්‍රහ්මයේ ඥාගේ හිතවත් ඥාති බ්‍රහ්මයේ බඹලෝ ඉඳලා න්‍යාගිරි අනුකම්පාවෙන් තුන අයියෝ මේ අවාසනාවන්ත පුත්‍රයා. මොකක්ද මේ කට නිසා කරගත්තේ කියලා. ඊට ලැබිලා කිව්වා ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කරගත්තේ? සරුවත් මොගලන් දෙනම මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තරමිය දෙන්නේද? උන්වහන්සේලාගෙන හිත පහදවා ගන්න ඔය කිව්වා. බලන්න මේ අඥාන මිනිසෙකුගේ මාන්නේ බලවත්කම. අඥානකමමයි. මා මාන්නයක් තිබුණා. අරුව කවුද ඒ? මම මේ බඹල විදලා ආවේ. කනේ මොලේ බඹල විදලා මෙහෙ ඉන්න පුළුවන්ද යනවා යන්නේ කියලා එලෝ ගත්තා. ඉතින් එතන දිහා කිව්වා හරියි. මෝඩ මිනිස්සෙකුගේ වචනේ කටේ කිටීරියක් කිව මෝඩ මිනිස්සයාට තියෙන. ඕන එකක් කරගන්න කියලා කියන. කෝකාලිකට අර පහළ සිටි සිටිවිල්ලක් නෙමේකද? සිටිවිල්ල අල්ලගෙන ඉන්නවා. අතහැරියේ නෑ. එතනින් මැරිලා ගිහින් පදුම කියන නරකේ උපන්නා. ඔන්න පව කරපු දේ. එතකොට බලන්න චේතනාව නේද කරන්නේ? ඒ නිසා හීනකින්වත් හිතන්න එපා පිනෙන් වැඩක් නැත කියලා. පින බොහෝම ප්‍රයෝජන දෙයක්. පින බොහෝම උපකාර දෙයක්. මේ සත්‍යයට බොහෝම හිතසුව පිණිස පවතින දෙයක්. අපි භාවනා කරන අය අපිට මොකටද පින් පව කියලා එහෙම හිතන්න එපා. මේ පින කියන්නේ ඒකාන්තයෙන්ම යහපත පිණිස පවතින සිත සාන්තිය පිණිස පවතින දෙයක්. මේ ජීවිතයේදී අපි හිත පහදවාගෙන කරන පින අපි සිහිසන් නැතුව මලත් අපි ළඟ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිටරට ඉඳලා ඥාතියෙක් කෙනෙකුට Tamange රටට කට්ටිය ගිහින් පිළිගන්නවා වගේ අපි කරන පින අපි මෙහි පරිලෝක යනකට සූදානම් වෙලා අපි පිළිගන්න. අපිට 100 100ක්ම සහතික කිරීමක් තියනවාද මේ ජීවිතේදී රහත් වෙලා පිරිනන් පායි කියලා. එහෙනම් අපිට කොච්චර පින උපකාරද? ආ පින බොහෝම උපකාරද? පින නැවත නැවත සීකල යුතු දෙයක්. යාපත්‍ය කියන අර්ථය තේරුම් ගත්තාම හරි. හිත පිනවනෝනේ පව කරලා. යාපත්‍ය කියන යාපත්‍ය තමාට අනුන්ට හිතසුව පිණිස පවතින දෙය. කියන අදහස ගත්තාම හරි. ඉතින් දැන් මේ ප්‍රශ්න ඉවරයි නේද? ඔව්. ඈ ඒක තමයි. සමහරටන්ට සැක තියෙනවා. ඉතින් ඒ සැක අපි නැති කරගන්නට ඕනේ. තරහක් ඇවිල්ලා බැනලා පස්සේ එකෙන් යාට ඒක සිතෙන් අයින් කරලා දුක් වෙලා මෛත්‍රී කරනවා කියන්නේ ඒක හොඳ ඒක දියුණුවක් ඒක සිතේ ඇති වෙන දියුණුවක් ඒක පිරීමක් නෙමෙයි ඒක දියුණුවක්මයි අපිට පුළුවන් නම් තරහ තියාගන්න නැතුව තරහ හිතෙන් අයින් කරන්න ඒක ලොකු දියුණුවක් හිතේ මේ මේ දුකේ අපි වැටිලා ඉන්නේ මේ හිතට එන මේවා අයින් කරන්න නැතුව තියා ගැනීම නිසා ඒවෙන් මිදෙන්න ඕනේ ඒක දියුණුවක් ඉතින් මම දැන් ප්‍රකාශ කරන්න හිතාගෙන හිටියේ සතර සතිපට්ඨානය ගැන. සතර සතිපට්ඨානය කවුරුත් දන්නවා. කායික ක්‍රියා ගැන, කය ගැන නෝනින් සලකා බැලීම. සිත ගැන නෝනින් සලකා බැලීම. විඳීම ගැන නුවණින් සලකා බැලීම. ඊළඟට ඔව් ඒ කියන්නේ පංච නීවරණ ගැන පංච උපාදානස්කන්ධය ගැන ආයතන ගැන චතුරාර්ය සත්‍ය ගැන මේ හැම එක සප්තබෝධයන් ගැන නුවණින් සලකා බැලීම. මේ ඔක්කොම සතර සතිපට්ඨාන. එහෙනම් මේ දවස් හතරෙම අපේ ජීවිතයේ සිටිවිලි සකස් වෙන සතර සතිපට්ඨානයට. සතර සතිපට්ඨානෙන් බැහැර නෑ. සතිපට්ඨාන සමුදය සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක පෙන්නනවා මේ සතිපට්ඨාන කියලා කියන්නේ හේතුඵල ධර්මයෙන් හටගත්තු එකක්. ඒක සංකතයක්. කය තියෙන කුමක් ප්‍රත්‍යින්ද? ආහාර නිසා. හිත කය වේදනාව තියෙන්නේ. ස්පර්ශ නිසා. සිත තියෙන්නේ නාම රූප නිසා. මේ ධර්ම තියෙන්නේ මානසිකාරය නිසා. මානසිකාර කරන්න බැරි නම් අපිට හිතින් මේ ධර්ම එකක්වත් අපිට අවබෝධ කරන්න බෑ. එහෙනම් මේ සතර සතිපට්ඨානයේ සිට පිටවනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ කාය දිහා බලාගෙන හැම කායික ක්‍රියාවකම සිත පිටවගෙන ඉන්න කියලා. ඔය අතරේ සිතක් පහළ වෙනකොට ඒ සිත පහළ වුණේ මොක කොහොමද කියලා අපි දැක ගන්න ඕනේ දැන ගන්න ඕනේ විඳීමක් ඇති වෙනකොට ඒ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වෙන බව දැන ගන්න ඕනේ මේව නුවණින් නිමසීමස බලන්න ඕනේ ඒක තමයි ධම්මානුපස්සනාව ඒ කියන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කියන තුන බලාගෙන සිටීම ධම්මානුපස්සනාව තේරුණාද කීපේක කාය පස්සනාව කය යථා ස්වභාවේ සිතේ යථා ස්වභාවේ වේදනාවේ යථා ස්වභාවේ නෝනින් නිමස විමස බලන එක ධම්මානුපස්සනාව. ඇයි එහෙම යථා ස්වභාවයෙන් බලන්න බලන්න සිතගෙන නෝනින් නිමස බලනකට නාම රූප තමයි ඉමසල්ලා තියෙන්නේ. වේදනාව ගැන නෝනින් නිමස බලනකට ඒත් ඉමසන්න තියෙන නාම රූප තමයි. පස්ස වේදනා සංඥා චේතනා මනසික රව තමයි තියෙන ඉමසන්න. ආයතන තමයි ඉමසන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධ තමයි උසන්න තියෙන්නේ. වෙන එකක්ද? නැහැ. ඉතින් මේව සතර සතිපට්ඨානයේට සිත පිටුවාගෙන ඉන්නකොට මේ සිටී වැඩෙනවා. ඉද්ධිපාද. ඉද්ධිපාද කියන්නේ අවබෝධයට රුකුල් දෙන බලවත් දේ. අවබෝධයට ලකුණු දෙන්න බලවත් දෙයක් තියෙනවා. බලවත් හතරක් තියෙනවා. එකක් ඡන්ද. ඡන්ද කියන්නේ කැමැත්තක් තියෙන්න ඕන. දැන් මෙතන ඉන්නේ ඔක්කොටම ඡන්ද ඉතිපාද තියෙනවා. කැමැත්තක් නිසානේ මේ ඇවිල්ලා ඉන්නේ. නැත්තම් උදේ ඉඳලා වාඩි වෙලා ඉන්නේ ක්ලේසි වැඩක්ද? නිවාඩු දාගෙන රැකී රක්ෂාවල් නවත්තගෙන තමන්ගේ දේවල් ඔක්කොම නවත්තගෙන මේ ඇවිල්ලා කැමැත්තකින් කරන්නේ මොකක්ද මේ? මේ දුකෙන් මිදෙන්න ඕනේ පිළිවෙලක් වෙනවා. ඉතින් ඡන්දය ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති ඡන්දිද්ධිපාද. එහෙම ඉද්ධිපාද විස්තර වෙන්නේ. ඒ කියන්නේ කැමැත්ත මුල් කරගෙන චන්ත සමාධි පදහන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. කැමැත්තක් මුල් කරගෙන අපි කැමැත්ත මොකද්ද තියෙන්නේ? දුකින් මිදීමට. දුකින් මිදීමට කැමැත්තෙන් සිත එකඟ වෙන පිළිවෙලට අකුසල ධර්ම දුරු කිරීමේ වීරියෙන් යුතුව මොකද කරන්නේ? අනිත්‍ය සංඥාව හෝ අසුභ සංඥාව හෝ ආදීනෝ සංඥා මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. ඒක ඡන්ද ඉදිපාද. කෙනෙකුට තියෙන කැමැත්තට වඩා බලවත් චිත්ත ඉදිපාද. චිත්ත ඉදිපාදේ කියන්නේ චිත්ත පිහිටුවා ගන්නවා. ඒ කියන්නේ යා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම කොහොම හරි මේ දුකින් මිදෙනවා කියලා. ඒ අධිෂ්ඨානයක් පෝල් කරගෙන එයා මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අනිත්‍ය වශයෙන් බලමින් සිත සංවර කරගනිමින් වීර්ය කරමින් ඔන්න එයා ධර්ම මාර්ගයේ පටන් ගන්නවා. ඊළඟට විරිය ඉද්ධිපාද. විරිය ඉද්ධිපාද කියන්නේ ඔව් ඔව් සතර සම්‍යක් ප්‍රධාන ඒ කියන්නේ යාට එයා දැඩි වීර්යයක් ගන්නවා අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. අකුසල ධර්මයන් නූපදවා සිටින්න කුසල ධර්මයන් උපදවා ගන්න නවලන කුසල ධර්මයන් මතු කර ගන්න වැඩලු කුසල ධර්මයන් දියුණු කර ගන්න මහත් වූ වීරියක් ගන්නවා හතරවෙනි එක විමර්ශා විමර්ශා කියන්නේ නෝනින් විමර්ශනය බලනවා දැන් අපි මේ ධර්මයේ උගා විමර්ශා ඉතිපාදයට බර වෙලා යනවා නෝනින් විමසීමස මේක තෝරලා බේරලා තෝරලා බේරලා ගන්නවා. මේ ඒ කියන්නේ මොකෙන් මුල්ුණත් නෝනින් විමසීමක් ඕනේ. ඔන්න මේ විදිහට ඉද්ධිපාද හතරක් හතර සතිපට්ඨානෝස්සි වැඩිනකොට ඊට පස්සේ යාට හිටිනවා පිළිතුන වීරියක්. මොකක්ද වීරිය? සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යක්පදාන වීරිය සතර සම්මිප්පදාන වීර්යය කියලා කියන්නේ අන්න. උපන් උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස වීර්යයක් කරනවා. නූපන් අකුසල ධර්මයන් නූපදවා දීම පිණිස වීර්යයක් කරනවා. දැන් දේශයක් ආවොත් හිතට මොකක්ද ඒක? උපන් කුසල ධර්මයක්ද අකුසල ධර්මයක්ද? දේශී පුර හිතේ පෝෂණය කරන්න දෙන්නේ නැහැ. එයා දේශී ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරනවා. ඒක වීර්යයක්. රාගය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරන එක වීරියක්. මෝහය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරන එක වීරියක්. මේ වගේ ඔන්න වීරියක් පුරුදු කරනවා. කුසල ධර්මයෙන් වැඩෙන්න වීරියක් පුරුදු කරනවා. අකුසල ධර්මයෙන් දුරු කරන්න වීරියක් පුරුදු කරනවා. අදිෂ්ඨානය සමහරවිට තේරුනේ මා අමුතු මේට හිතේ හයිය. සමහරවිට නෝණින් ඉමසන. නමුත් මොකෙන් ගියත් සතර ඉතිපාත වැඩෙන්න ඕනේ. ඒතර සතර සම්ප්‍රදාන වීරි ඊළඟට එතනට එනකොට යා එයා තුල තියෙනවා සීක බල සද්දා හිරියොතප්ප විරිය පඤ්ඤා. ඒ වගේම තියෙනවා සද්ධා සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා. සද්ධාවක් තියෙනවා. සීලවන්තයි ධර්මය අසාධාරණව ත්‍යාගවන්තයි ප්‍රඥාවන්තයි මේ නිසා මොකද වෙන්නේ ඔන්න එයා තුළ පිහිටනවා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ සද්ධා ඕ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා ශ්‍රද්ධාවෙන් එයා මේ ධර්මයේ අදහනවා අවීරිය කියන්නේ අරකමයි. කුසල ධර්ම මතු කිරීම, අකුසල ධර්ම ප්‍රහාණය කිරීම. සද්ධාව කිව්වම සද්ධාවෙන් අදහනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. ධර්මය. ඒ වගේම මාර්ගඵලලාභීන් වහන්සේලාගේ ගුණ. ඊළඟට සද්ධා, වීරිය, සති සතර සතිපට්ඨානයි. සමාධිය කිව්වම හතරවෙනි ධානයේ දක්වාම හිතේ සමාධිය. ප්‍රඥාව කියමු දැන් අපි මේ දක්වාම මේ දවස්වල කිව්වේ ප්‍රඥාව තමයි. ඉතින් මේවා හිතේ පිහිටන්න ගන්නවා. මේවා යන්තම් හරි කෙනෙකුගේ හිතේ පිහිටනවා. ධර්මයේ වැඩෙන්න ගන්නවා. හැබැයි එතනදී වෙනස්කම් බලපානවා. පුද්ගල වෙනස්කම්. අපි සංසාරේ පුරුදු කරපු පිළිවෙලේ වෙනස්කම්. ඒ නිසා සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව සැපයි. සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව දුකයි. මොකද මේ ප්‍රතිපදාව සැපයි කියන්නේ? එයාට බොහොම පහසුවෙන් සිත සමාහිත වෙනවා. සිත සමාධිගත වෙනවා. ඒක සම්පූර්ණ විපාකයක්. අපි කියමු සමහර කෙනෙකුට පැය භාගයක් යනකොට හොඳ සමාධියක්. සමහර කෙනෙකුට මාස හතක් වීර්යය කළ සමාධිය හදාගන්න බෑ. ඒක පුණ්‍ය විපාකයක්. ඉතින් සමාහිත හිත සමාහිත වෙනවා කියලා කියන්නේ එක්තරා ජයක්. ඒ කියන්නේ එයාට කාමයෙන් ඒ කියන්නේ හිත බාහිර වස්තු කෙරෙහි දුවන අරමුණෙන් පීඩා විඳින්න නැතුව තරහින් නිසා ඇතිවන අරමුණු වලින් පීඩා විඳින්න නැතුව නිදිමතෙන් අලස බවෙන් ඇතිවන පීඩාව නැතුව හිත විසිරීමෙන් ඇතිවන පීඩාව නැතුව සැකයෙන් ඇතිවන පීඩාව නැතුව සමාධිය තුළින්ම සිත පවත්වාගෙන හිත දියුණු කරන්න පුළුවන් යාට. එයා සමාධියක් තුළ සිත පිහිටවා ගත්තම පීඩාව නැහැ. ඒකයි සැප කියන්නේ. පීඩාවක් නැති තැන සැපක් තියෙනවා. ඒ සැප වූ ප්‍රතිපදාවෙන් එයා තමන්ගේ ජීවිතය සකස් කරනවා. හැබැයි ඒක ආඩම්බරයකට කාරණයක් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒක අකුසලයක්. සත්පුරුෂයෙකුගේ ලක්ෂණය තමයි තමන්ට යමක් ලැබුණාම ඒකෙන් තමන් උසස් කොට සලකලා අනුන්ව පහත් කොට සලකන්නේ ඒක සත්පුරුෂ ලක්ෂණයක්. සත්පුරුෂයේ කැමැතිසේම තමන්ට උසස් දෙයක් ලැබුණාම ඒක අනේ අනිත් එක්කෙනාට ලැබේවා කියන අදහස එනවා මිසක් අනේ මේගොල්ලෝ කවුද සමාධියක් වඩා ගන්නවත් බැරි භාවනා කරන්න ගත්තන් පස්සේ මේගොල්ලෝ නිදිනවනේ මේගොල්ලන්ගේ මොන භාවනාවද? එහෙම කියන අය ඉන්නවා. ඒව හොඳ නෑ. පව්. බාහිර කෙනෙකුගේ දුර්වලකම දිහා බලලා hina වෙන එක ලොකු පවක්. මොකද අපේ දුර්වලකම් තියෙනවනේ නේ. කාගේ කාගේ දුර්වලකම් තියෙනවා. ඒ නිසා තමන් තමන් උසස් කරගෙන අනුන් පහත් කොට සැලකීම අසත්පුරුෂ ලක්ෂණයක්. අපි ඒවෙන් මිදෙන්නට ඕන. අපි සසරෙන් මිදෙන්න ඕන නම් හිත දියුණු කරන්න ඕන නම්. ඉතින් සමාධිමත් හිත ඇති කෙනාට වැඩේ පහසුයි. සැප වූ ප්‍රතිපදාව. නමුත් එයාට තියෙන ඉන්ද්‍රිය ධර්ම සමහර කෙනෙකුට මෘදු විදියට සමහර කෙනෙකුට හොඳ ප්‍රබල විදියට ওই ඉන්ද්‍රිය ඇති වෙනවා. එයාත් පුරුදු කරන්න ඕනේ මම අර උදේ කියපු කරුණු පහ. මොනවද ඒ? කයෙහි අසුබ වශයෙන් බැලීම මතකද ආහාරයේ පිළිකුල බැලීම සියලු ලෝකයෙහි නොයල්ම ඇති කිරීම සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බැලීම මැරෙනවා කියලා හිතීම එයක් තියෙන්න ඕනේ ලක්ෂණ පහ එතකොට යාට ඉන්ද්‍රිය ධර්ම අර කියපු සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඇති වෙනවා සමහර කෙනෙකුට සමාධියක් බලවත් නැහැ. නමුත් බුද්ධිය බුද්ධියෙන් නෝනින් කල්පනා කරන්න පුළුවන්. එයාට හැබැයි සමාධියක් බලවත් නැති නිසා බුද්ධියෙන් නෝනින් කරන කල්පනා විතරයි. එනිසා එයාට නිරන්තරයෙන්ම පංච නීවරණයන්ගෙන් එයා බැටකනවා. පංච නීවරණයන්ගේ පහරට ලක් වෙනවා. ඒක දුකක්ද සැපක්ද? අන්නේ නිසා යාට දුක් ප්‍රතිපදාවක් තියෙනවා. තේරුණාද? ඒ දුක් ප්‍රතිපදාවේ කියත් එයාට තියෙනවා සද්ධා සති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ තියෙනවා. එයා කරන්න ඕනේ කුමක්ද? අරකමයි. ආහාර කයෙහි අසුබේ යනු බලමින් ආහාරයේ පිළිකුල බලමින් සියලු ලෝකයේ නොවැල්ම ඇති කරගනිමින් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බලමින් මැරෙනවා කියලා හිතමින් සිටීම මැරෙන බව දැනගෙන කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ කියලා හිතන එක. අන්න එතකොට ප්‍රතිපදා දැන් දැක්කද ප්‍රතිපදා දෙකක්. එකක් සැපයි සමාධිය මුල් කරගත්තු ගමන් සැපයි. නමුත් මේක වැඩිීමේදී වෙනස්කම් තියෙනවා. සමහර කෙනෙකුට සමාධියක් වැඩෙනවා. සමාධිය වැඩෙන කෙනා සමාධිය පාදක කොටගෙන විදර්ශනාවට හිත දානවා. ඊට පස්සේ ඒක ඒක ආයතනෙන්ගේ අනිත්‍ය වශයෙන් එයාට හොඳට පේනවා. ඒක සමාධිය මුල් කොටගෙන විදර්ශනාවට වැටීම. සමහර කෙනෙක් විදර්ශනාව මුල් කරගෙන වඩනකොට හිත සමාහිත වෙනවා. ඒක විදර්ශනාව මුල් කරගෙන සමාධි වැඩි වෙනවා. සමහර කෙනෙකුට මේ දෙක එකට සමහර කෙනෙකුට දෙකම වැදින්නේ නැහැ. එයා මොකද කරන්න ඕනේ? එයා හිසගිනි ගත්තිකු එකින නිවෙන එකින නිවෙන ලෙස වහ වහ මේසක් ගන්න ඕනේ. එතකොට එයාටත් හරියනවා. ඉතින් මේ පුද්ගල වෙනස්කම් අපි ඔක්කොටම තියෙන එකම හිත නම් අපි ඔක්කොම එකම රාගයට දාපෑකේ නේ. එහෙම එකක් නැහැ. මේ පුද්ගල වෙනස්කම් කියන එක පුදුම විදිහට බලපානවා. දැන් මේ 10 දෙනෙක් එකතු කරලා ඒවත් කැමති මොනවද කියලා. 10 දෙනෙක් කියයි. ඒක තමයි හැටි. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පීඩියට පස්සේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේක බල වෙනවා. බල ශක්තියක් වෙනවා. ඒ කියන්නේ අකුසල අකුසල ධර්මයකට සිත වැටෙන්න නොදී කුසල ධර්මයේ පිළිටවන වීරිය. අකුසල ධර්මයේ හිත වැටෙන්න නොදී කුසල ධර්මයේ රඳවන සතියක්. අකුසල ධර්මයේ සිට වැටෙන්න නොදී කුසල ධර්මයේ සිට රඳවන සමාධියක්. නැවත නැවත යථාභූත ඥානයටම වැටෙන ප්‍රශ්නාවක්. ඔන්න වැටෙන්න ගන්න එක බල. එතකොට සතර සතිපට්ඨානෙ පටන් ගන්නකොට සතර ඉද්ධිපාද සතර සම්‍යප්පදාන වීරිය පංච ඉන්ද්‍රිය පංච බල වැඩෙනවා දැන් මොකද්ද මේ වුණේ මොකද්ද සතර සතිපට්ඨානයේ මනාකොට සිත පීඨන එක මේකෙන් වෙන්නේ වෙන එකක් නෙවෙයි සතර සතිපට්ඨානයේම මනාකොට සිත පීඨනවා සතර සතිපට්ඨානයේම මනාකොට සිත පීඨනෝකට තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ සතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටනකොට දැන් ඔන්න හිත අවබෝධයට සකස් වෙනවා. ඒකට කියනවා බොජ්ජංග කියලා. අවබෝධයට සකස් වෙනවා. බොජ්ජංග හතක් තියෙනවානේ. සති, ධම්මවිචේ, විරය, විරිය, පීටි, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බෝධ්‍යංග වලින් සති ධම්මවිචේ කියන ඒවා තමයි මුලින්ම වැඩෙන්නේ. අනිත් ඒවා සිත දියුණු වෙන්න දියුණු වෙන්න මාර්ගයේ දියුණු වෙන්න දියුණු වෙන්න වැඩෙන ඒවා. සති ධම්ම විචේ විරිය කියන ටික තමයි ඉස්සල්ලාම වැඩෙන්නේ. ඉතින් සිහිනුවණින් යුක්තව සතර සතිපට්ඨානයේ සිහිද සිහිය පිටවාගෙන දැන් නුවණින් විමසීමස බලනකොට ධම්ම විචේ. දැන් සතිය අවබෝධයට උවමන අංගයක් හැටියට හිතේ පිහිටනවා. ඒක සති සම්පොච්චංගේ. එතකොට මොකද වෙන්නේ? නෝනින් නැවත නැවත ඉමසිමුස බලනකොට ධම්මවිචේ සම්පොච්චංගේ. එතකොට වීර්යයක් ඇති වෙනවා. මේ අකුසල ධර්මයන්ගෙන් මිදවල කුසල ධර්ම පුදුරා ගන්න. ඒක ඒක වීර්ය සම්පොච්චංගේ. ඊළඟට සති ධම්ම විචේ වෙරේ පීටි. අන්න දැන් ධර්මයේ හිතේ හොතට පීඩන්න පීඩන්න මොකද හිතට එන්නේ? ප්‍රීතියක් එනවා. ප්‍රීතියක් නැත්තම් හිත හැමතිස්සෙම මැලවිලා. මෝනකට මැලවිලා. දුකින් ඉන්නවා. එතකොට සමාධිය එන්නේ නැහැ. හිත එකග වෙන්නේ නැහැ. අපි කිව්ව හිතේ සමාධියක් වැඩෙන්නේ නැහැ කියලා මූණ එල්ලගෙන ඉඳලා හරියනවද? නැහැ. සමාධියක් එන්නේ නැත්නම් අපි ඒකට උපේක්ෂාවට. කොහොම තමයි. සැප දුක දෙකටම මෝන දෙනවා කියලා හිත හදාගන්න ඕනේ. එහෙම නැතුව කෙනෙක් හොඳට වාඩි වෙලා ඉන්නවා බලලා තමන් මූණ එල්ල ගත්තාම අනේ අරයට නම් සමාධිය තියෙනවා වගේ මට තමයි නැත්තේ කියලා. එහෙම වැඩක් නෑ. එහෙම හොඳ නෑ. එතකොට දිනු වෙන්නේ නෑ Tamanට. එහෙම නෙමෙයි. ඊළඟට සමහර කෙනෙක් කියනවා මට නම් හොඳ සමාධියක් තියෙන ඔයාට කොහොමද? අනේ මට නෑනේ. අයියෝ ඔයාට මොකද නැත්තේ? එතකොට මොකද වෙන්නේ? ආයෙ මූණ එල්ල ගන්නවා. එහෙම හරියන්නේ අපිට ලැබිච්ච පිළිවෙලට පිළිගන්න ඕනේ. හැන්ද ලැබිලා තියෙන කර්ම ප්‍රමාණයට. ඉතින් හැන්ද හැටියට බෙදා ගන්න ඕනේ. ඉතින් ඔන්න සමාධියකට සිත යොමු කරලා සමාධිය වෙඩෙන්නේ නැති කෙනෙක් ඒක නිසා දුක් විඳ හොඳ නැහැ. උත්සාහ කරන්න ඕනේ. දුක් කියලා වැඩක් තියෙන්නේ. ඉතින් ඔන්න ප්‍රීතියක් ඇති වෙනවා ධර්මයෙන්. පුරුදු කරනකොට. ප්‍රීතියක් ඇති වෙනකොට මොකද වෙන්නේ? කයයි සිතයි දෙකම සහල්ලු වෙනවා. සහල්ලු වෙන්න වෙන්න හිතට මොකද වෙන්නේ? හිත එකඟ වෙනවා. ප්‍රීති පස්සද්ධි සමාධි. එකඟ වෙනවා. එකඟ වෙච්ච සිතෙන් නැවතත් අර ධර්මයේ විමසිමුස බලනකට සිතට මොකද වෙන්නේ? සිත උපේක්ෂාවටපත් වෙනවා. එහෙම ධර්මයේ පීඩිය නැත්නම් සමාධියෙනකට උපේක්ෂාවටපත් වෙන ඒකම බදලා අල්ල ගන්නවා. සමාධිය බලවත් වුණොත් මේ සමහර සාමාන්‍ය මේ කාම සුඛයට වඩා ප්‍රේත සැපයක්. ඒකෙත් ඇදල් දැඩි ලෙස හිත බැහැ ගන්නවා. ඒක බොහෝම ඇලුම් කරනවා කෙනෙක්. ඒ නිසා සමාධි හිතාගෙන ඉන්නවා සමාධියක් හිතුණාන් පස්සේ සමාධිය තමයි විමුක්තිය කියලා. සමාධිය නෙමෙයි විමුක්තිය. ඉතින් දෙන්න බෝධියට අවබෝධය චෝමනා කරන අංගද වැඩින්නේ කොහේද? සතර සතිපට්ඨානයේ තුල සතර සතිපට්ඨානයේ මනාකොට හිත පිටියා මේක වැටෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා අනිවරණ සූත්‍රය කියලා එකක්. ඒකේ තියෙනවා ධර්මයේ දේශනා කරගෙන යනකොට සමහර අයට පංච නීවරණයන් හිත මිදෙනවා. ධර්මයට සවන් දීගෙන යනකොට ධර්මයේ දේශනා කරද්දී පංච නීවරණයන්ගෙන් හිත මිදෙනවා. ඒ කියන්නේ පංච නීවරණයන් යටපත් වෙනවා. යටපත් වුණාට පස්සේ හිත සකස් වෙන්නේ මොනවටද? සතර සතිපට්ඨානයට සිත සකස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවබෝධයක් සඳහා සිත සකස් වෙනවා. සතර සතිපට්ඨානයේ සිත පිටනවා නම් ඊට පස්සේ වැඩෙන්නේ බොජ්ජංග. අවබෝධයක් සඳහා සිත සකස් වෙනවා. බණ අහගෙන ඉන්නකොට නිවන් දකින්න යන්නේ අය. දැන් සාරිපුත්ත හාමුදුරුවන් අර ඌරන් හාරපු ලෙන තිබුණා සූකර කත ලෙන කියලා. ඒ ලෙනට ආව සාරිපුත්ත හාමුදුරුවෝ ඥාති කෙනෙක් දීගණක කියලා තාපසයෙක්. එයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ මගේ අදහස් මම සියලුම දෘෂ්ටි රුචි කරන්නේ නැහැ කියන අදහසෙන් ඉන්නේ කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ සියලුම දෘෂ්ටි රුචි කරන්නේ නැහැ කියන අදහසට රුචි කරනවා නේද කියලා වහේ. ඕන් එයා හිර වුණා. ඊට පස්සේ ආ කතාවට වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වේදනාව ස්පර්ශී ප්‍රත්‍යින් විඳීම ඇති වෙන හැටි කියා දුන්නා. අන්නේ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන් සලමින් හිටියේ. සාරිපුත්ත හඳුරු ඊට රහත් වෙලා නැහැ. මා සාමාන්‍ය සෝතාපන්න වෙලා හිටියේ. පවන් සලමින් හිටියා. පවන් සලසල හිටියේ. ඒක වැඩ කර කර හිටියේ. දැන් දීගණක පරිබ්‍රාජකයත් එක්ක බුදුරජාණන් වහන්සේ කතා කර කර ඉන්නවා. ධර්මයේ දේශනා කරනවා. මෙන්න මෙහිමයි මෙහිමයි මෙහිමයි ස්පර්ශයේ ප්‍රත්‍යින් විදීම හටගන්නේ මෙහිමයි මෙහිමයි විදීම පවතින්නේ මෙහිමයි විදීම නැති වෙන්නේ මේ විදිහට විදීම තියෙන්නේ දීබෝලක් වගේ කියලා විදීම විස්තර කරගෙන යනවා දීගණක සෝතාපන්න වුණා සාරිපුත්‍ර හාමුදුරු අරහත් වුණා පවන්සල ශරීරවල ඔය අන්න වෙනස. ඉතින් මේ ඒ වගේ සතර සතිපට්ඨාන තුළ මේ විදිහට වැඩෙනකොට එයා තුළ වැඩෙන දිට්ඨිය මොකක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පිළිදෙන කෙනා වැඩෙන නිරන්තර කල්පනා මොකක්ද? ඔව් මේකෙන් මිදීමේ සංකල්ප, අව් නික්කම්ම සංකල්ප, ව්‍යාපාදයෙන් තොර සංකල්ප, අව්‍යාපාදයෙන් හිංසාවෙන් තුර සංකල්ප අහිංසා සංකල්ප. අන්‍යයාට යහපත් වචන කියවෙනවා. සම්මා වාචා. යහපත් චරිතයක් සම්මා කම්මන්ත. යහපත් ජීවිතයක් සම්මා ආජීවය. අන්‍යයා යහපති සිත පිහිටෝල සතර සතිපට්ඨානේ සම්මා සති. ඊළඟට යා සිත සමාධිගත කරලා සම්මා සමාධි සම්මා විරිය තියෙනවා අකුසල ධර්මයන්ගේ සිට දුරු කරගෙන කුසල ධර්මයන්ගේ සිට පිළිටවන්න තියෙන වීර්යය. යාකල සමාධියක් ඇති වෙනවා. එතකොට පේනවද? හතර සතිපට්ඨානේ පටන් ගත්තොත් වඩන්න. යාතුල කරුණු කීයක් ඇති වෙනවද? 37ක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. දැන් ඒව වැඩෙනකොට තමන් තුළ මොකද සිදුවෙන්නේ? තමන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒ කියන්නේ ලෝභ, දෝෂ, මෝහ ඇති වෙන ප්‍රතිපදාවකටද බහින්නේ ලෝභ, දෝෂ, මෝහයන්ගේ මිදෙන ප්‍රතිපදාවකටද? ඒකට මොකද්ද කියන්නේ? සුපටිපන්න. කවුරු හරි කෙනෙක් ඒකේ ඉන්නවනම් ගිහි පැවිදි කිය කතාවක් නැහැ. එයා බුදුහාඳුනගේ ශ්‍රාවකයෙක් සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා රාගතේජ මෝහ දුරු කිරීමේ ප්‍රතිපදාවට බැහැලා. ඊළඟට යා සිතෙන් අවංකයි. වචනෙන් අවංකයි. ක්‍රියාවෙන් අවංකයි. ඊළඟට යා දන්නවා ආර්ය මාර්ගය උජුකෝ නාම සෝමග්ගෝ ඍජු මාර්ගය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගෙන ඒකේ පුරුදු වෙනවා. ඒ කියන්නේ ඒකට හිත පුරුදු කරනවා. උජුපටිපන්නෝ භගවතු සාංග සංඝෝ. බුදුහාඳුනගේ සාංග සංඝයා ඍජු ප්‍රතිපදාවකට බහිනවා. ඥාය පටිපන්න. ඥාය කියන්නේ න්‍යාය අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිච්ඡෝ හෝති සුප්පටිවිද්දෝ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැක්කා ආර්ය න්‍යාය ගැන මොකද ආර්ය න්‍යාය ගැන පටිච්චසමුප්පාදේ පටිච්චසම මේ ඔක්කොම යන්නේ නිවන කරා තමයි පටිච්චසමුප්පාදේ ආර්ය න්‍යාය කියන්නේ පටිච්චසමුපාදේ දැකලා පටිච්ච ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකිමින් මනාකොට අවබෝධ වෙන මාර්ගයකට බැසගත්තා. ඥාය ප්‍රතිපන්නෝ භගවතු සාවක සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කොටස් හතරක් ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඉතින් මේ අවබෝධයට සුදුසු මාර්ගයට බැස්සා. පිළිවෙලින් අවබෝධය කරා යන. සාමීචි පටිපන්න භගවතු සාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සාමීච ප්‍රතිපන්න. ඒ කියන්නේ යහපත් වචන කතා කරන, ධර්මයේ කතා කරන, ධර්මයේ ප්‍රකාශ කරන, ධර්මයේ තුල ජීවත් වෙන අනිත් එක්කෙනාට ධර්මයේ පුරුදු කරන කෙනෙක්. කවුද මේ පිරිස? හ්ම්? ඔව් ඒ පිරිස කවුද? අට්ඨ පුරුෂ පුද්ගලයන්. පුරුෂ පුද්ගලයෝ අට දෙනයි. සෝතාපන්න මාර්ගයේ පිණිස මහන්සි වෙන කෙනා, සෝතාපට්ටි ඵලයේ ලබපු කෙනා, සකදාගාමි වීම පිණිස මහන්සි වෙන කෙනා, සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනා, අනාගාමි වීම පිණිස මහන්සි වෙන කෙනා, අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනා, සියලු දුක් මේ ජීවිතයේදී කෙලවර කරගන්න මහන්සි වෙන කෙනා, සියලු දුකෙන් මිදලා අරහත්ත්වයට පත්වෙච්ච කෙනා. මේ හත දෙනා යුගල වශයෙන් ගත්තොත් හතරයි. ඒක මේ චිත්තක්ෂණ දෙකක් නෙවෙයි. නෑ නෑ. එහෙම නෑ කිසිම දේශනාවක් නෑ එහෙම එකක්. දැන් මේ ජීවිතේදී ධම්මානුසාර සද්ධානුසාරී ධම්මානුසාරී වෙච්ච එක නම් මාර්ගේ ඉන්නේ. දැන් මාර්ගේ. ස්කන්ධ ධාතු ආයතන හිමසීමසීමස හතර සතිපට්ඨාන සීත පිටවන කෙනා මාර්ගේ ආර්ය මාර්ගයට එනවා. අවිල්ලා එයා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරා කියන්නේ මේ මාර්ගයේ ගිහිල්ලා ඇතිවෙච්ච ඵලෙ. චිත්තක්ෂණ දෙකක් නෙමෙයි. සෝත කියන්නේ ආර්ය මාර්ගයටනේ. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත පුරුදු කරනවා නම් කවුරු හරි කෙනෙක් මේ මාර්ගයේ ඉන්නේ. සතර සතිපට්ඨානෙ වඩාත්. ඔව් මාත් ආපහු කොහෙන්ද? හරියට වැටුනොත් කොහෙන්ද ආපහු? වැරදියට වැටුනොත් ඉතින් ආර්ය මාර්ගේ නැතු වෙන මාර්ගයක ගියොත් නම් ඉතින් ආපහු හැරිලා යයි. චූලසෝතාපන්න කතාවක් නෑ. ඒවා බුරුමින් ආනයන කරපු වචන. ධර්මී නෑ ඒ වචනයක්. ඒක තියෙන්නේ බුරුමිනුත් නෙමෙයි ආනයන කරේ බුරුමිට ලැබුණේ මෙහෙන් අපනයනය කළා. මේ හටුවාවල තිබිච්චා. අට කතාවල තිබිච්ච. ඉතින් ධම්මවිචය කියලා කියන්නේ ධර්මයේ නෝනින් නැවත නැවත විමසන එකට. ඈ? ඔව් ප්‍රඥාව. ඒක ප්‍රඥාවනේ. ඉතින් දැන් මේ පින්වතුන් මතක තියාගන්න ඕනේ දැන් හෙට මං හිතන් ඉන්නේ බුදු ගුණ තමයි දවසම කියන්නේ. මොකද අපිට මේ ධර්මයේ ලබා දීපු උත්මයා කවුද කියලා අපි හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ශ්‍රාවකත්වයේ වටිනාකමක් නැහැ. මේකේ Tamanට තැන දීලා යන වැඩ පිළිවෙල නෙමෙයි තියෙන්නේ. මේකේ නියම සුදුසා ඒ බුදුරජාණන් වහන්සේ පමණයි. වෙන කවුරුත් නැහැ ලෝකේ අපෙන් හරි වන්දනාවක් ලබන්නේ. අපි ශ්‍රාවකයෝ කියන්නේ කවුද කියලා හොඳට අඳුනාගෙන ඉන්න ඕනේ. ඉතින් මතකද දැන් මම ඔක්කොම කියා දීලා තියෙනවනේ සක්කාය දිට්ඨිය ගැන කියා දුන්නා. සක්කාය දිට්ඨිය කියලා කිව්වේ යම් කිසි ස්ථිර වූ දෙයක් පවතිනවා කියලා බැරි ලෙස ගත්ත මතයක. එහෙම නැතුව භාවනා කරගෙන මෙහෙම ඉන්නකොට නිකන් ඇස් උඩ ගිහිල්ලා වෙන එකක් නෙමෙයි. නිකන් එකපාරට මෙහෙම නිකන් බඹර කැරකුවා වගේ කැරකිලා ගිහිල්ලා නවතින එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඒක අවබෝධයක්. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. සතර සතිපට්ඨාන මොකක්ද කියලා හරියට. මොකද දැන් සම්ප්‍රදාය තුල මේ මාර්ග ඔක්කොම අවුල් වෙලා තියෙනවා. අපි දන්නවනේ අපේ රටේ භාවනා උපදේශක ගුරුවරු මොනතරම් ඉන්නවද? හිතෙන හිතන දේ කියනවා. සතර සතිපට්ඨානේ දැන් පිළිටවන්නේ දැන් අපි කියමු දැන් මෙහෙමයි. දැන් ඔන්න අසුබේ වටනවා නම් මොකද්ද හිත පිටුලා තියෙන කය ගැන නෙමෙයිද? කය ගැන. ආනාපාන සතිය වඩනවා නම් හිත පිටුලා තියෙන කය ගැන නෙමෙයිද? කය ගැන. ඉරියව් ගැන හිත පිටුලා තියෙනවා නම් පිටුලා තියෙන්නේ කොහෙද? කය ගැන. මරිච්ච මිනිහෙකුට වෙන දේ බලාගෙන ඉන්නවා නම් මොකද්ද පිටුලා තියෙන්නේ? කය ගැන. සතර මහා ධාතුන්ට මේ ශරීරය බෙදලා බලනවා කියන හිත පිටුලා තියෙන්නේ කොහෙද? කය ගැන හිතට ආසාවක් දැනෙන හිතෙනකොටම තේරුම් ගන්න ඕන හිතක් පහළ වුණා ආසාවක්. දැන් බලන කොහොමද මේ ආසාව ඇති වුනේ? මේ මේ කාරණා නිසා. ඔන්න ආසාව නැති කිරීම විදියට දරනවා. මොකද්ද? කොහෙද හිත පිටලා තියෙන්නේ? හිත ගැන. තරහක් ඇති වුණා නම් අඳුන ගන්නවා. හිත පිටලා තියෙන්නේ කොහෙද? හිත ගැන. හිතට සැප වේදනාවක් එනවා. සතුටක් එනවා. හිත පිටලා තියෙන්නේ කොහෙද? වේදනාව ගැන. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහ බෙද බෙද බලනවා. කොහෙද ඉන්නේ? ධර්මයේ ධර්මානුපස්සන. තේරුණාද? ආන්නේ විදිහට බලන්නේ. එහෙම නැතුව මේ ඇහෙනවා ඇහෙනවා පේනවා පේනවා හිතනවා හිතනවා ගහින් එකක් නෙමෙයි. එහෙම ඉඳලා ධර්මයක් දකින්න නම් බෑ. එහෙම ඉන්න කෙනෙකුට මේ බණ ඕනේ නැහැ. මේ ධර්මිය ඕනේ නැහැ මේ. මේ හිතට එන හැම එකක්ම අතහරින්න පුරුදු කරපු වෙනකොට බන මොකටද? බනක් ඕනේ නැහැ. කයසිත නොදෙන කීක මොනවා හිතන්නද? මොනවා වටන්නද? මොනවා සාක්ෂාත් කරන්නද? මොකුත් නැහැ. ආ. ඉතින් මේක තේරුම් ගන්නට ඕන. ඉතින් මේ ධර්මයේ තුල මං කිව්ව අර සක්කාය සක්කාය දිට්ඨිය කියන්නේ යම් කිසි ස්ථිරෝදයක් තියෙනවා කියලා හිතේ ඇතිවෙච්ච දැඩි ලෙස ගත්ත අදහසක්. මේක නැතු යන්නේ පංච උපාදානස්කන්ධයන් අර ආයතන වශයෙන් බලමින් අර දැන් මම පුරුදු කරනවානේ භාවනාව. ඕක හොඳයි තීරුම් ගැනීම පිණිස. තීරුම් ගත්තට පස්සේ ඔහොම හිතින් හිතේට පුරුදු කරන දෙයක් නෑ. ඊට පස්සේ Tamanට පුළුවන් මෙහෙම බලාගෙන දකින්න. මේක මෙහෙමයි සිදුවෙන්නේ කියලා. හැබැයි ඉතින් හොඳ නුවණක් තියෙන්න ඕනේ, හොඳ සතියක් තියෙන්න ඕනේ, හොඳ වීරියක් තියෙන්න ඕනේ, හොඳ සමාධියක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම ටික තියෙන්න ඕනේ ඔබට. ඉතින් ඉන්ද්‍රිය ධර්ම සකස් වෙනකම් ඉතින් මානසිකාර කරන්න ඕනේ අපි. පාඩුනේ. 100ක් ප්‍රතිලාභ. ඉතින් අපි එනන් දැන් භාවනා කරමු. Thank you. ඒක. ඒක ගණන් ගන්න එපා. සබ්දේ.